ये සන්දිවාච රත්තෝච නිච්ඡං කායගත සති අතිපූජනීය ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසෙත් භාවනාවේ ධර්ම දේශනා මාලාව තුළ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ විශේෂිත භාවනාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන අවස්ථාව. භාවනාවක් කියලා කියන්නේ හැම මොහොතකම ජීවිතයේ කුසලයක්ම වැඩෙන මානසිකාරයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්බාසව සූත්‍රයේ භාවනාවෙන්ම ප්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්ම තිබෙන බවයි. වන. දැන් අපි මේ දවස්වල පින්නන්ති සාකච්ඡා කරන්නේ ගිරිමානන්ද සූත්‍රයේ එන දස සංඥා පිළිබඳව. අපි සිහිපත් කළා දස සංඥා කියන්නේම අපේ හිතවල දහ ආකාර කොට උපදවා ගත යුතු කුසලමය හැඟීම්. අපේ සමාජයේ ඉන්නව සමහර අය එකම භාවනාවකට හිර වෙලා. එකම භාවනාවකට හිර වෙලා අපේ සමාජයේ සමහර අය ඒ භාවනාව තුළම ඉදිරියට යන්න හදනවා. අපි ඒක වැරදි කියන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙකුට භාවනා පිළිබඳ විවිධ භාවනා පිළිබඳව දක්ෂතා තියෙනවා නම් එයාට සිදු කරගන්න පුළුවන් ලාභය අරට සාපේක්ෂව වැඩි. උදාහරණයක් විදිහට දැන් අර විවිධ භාවනා පුරුදු කරපු කෙනෙකුට තරහක් එනකොට මෙයා ඉක්මනට මෛත්‍රී භාවනා කරනවා. එයා මෛත්‍රී භාවනාව පුරුදු කරලා තියෙන නිසා ඊළඟ රාගය හට ගන්නකොට එයා අසුභ භාවනා කරනවා. ඒ කියන්නේ යා ළඟ තියෙනවා විසඳුම් ගොඩක් ඇති වෙන මානසික ප්‍රශ්නවලදී. ඊළඟට යම් කිසි සංස්කාර ධර්මයක් ගැන අනවශ්‍ය බැඳීම් ආදී තුන ඉක්මන මරණ සතිය වඩනවා. ඒ වගේ ශ්‍රද්ධාදී කුසල ධර්මයන් ගඩුවක් දරන බුද්ධහනුසතිය වඩනවා. ඒ වගේ පින්නත් මේ සංසාරේ සැපයි කියලා දැනනවන ඉක්මනට පංචස්කන්ධයේ දුක මත කරගන්නවා. ඒ වගේ එකම භාවනාවකට හිර වෙලා ගෙවන ජීවිතයට වඩා විවිධ භාවනා ක්‍රම හැදෑරීම තුළ හැදෑරීම තුළ එයාගේ මානසික ඥාණය එහෙම නැත්නම් මානසිකත්වයේ තුළ තියෙන භාවනාමය කුසලතාවය අරයට සාපේක්ෂව බොහොම පුළුල්. ඒ නිසා අපි ආරාධනා කරනවා පිනතුන්ට යම්කිසි ප්‍රධාන භාවනාවක් කරලා වෙන්න පුළුවන්. නමුත් ඊට අමතරව මේ බුද්ධ ශාසනය තුළ උගන්වලා තියෙන විවිධ භාවනා ක්‍රම තමන්ගේ ජීවිතේට එකතු කරගන්න. ඒ හැම භාවනා ක්‍රමයකින්ම මොනියම්ම හරි අකුසලයක් දුරු කිරීමක්මයි සිද්ධ වෙන්නේ. අපේ ජීවිතවල අවබෝධ පිසුදුසු මානසිකත්වයක්ම සකස් වීමමයි සිද්ධ වෙන්නේ. ඉතින් ගිරිමානන්ද සූත්‍රය ගත්තට පස්සේ දහ ආකාර වූ භාවනා ක්‍රම පිළිබඳව මේක විස්තර කරලා තියෙනවා. ගිරිමානන්දයන් වහන්සේගේ රෝගාබාධය සුවපත් වීමට හේතුණු විදිහට තමයි ඒ වෙලාවේ නම් දේශනා කළ තියෙන්නේ. පහාන සංඥාව පිළිබඳව කතා කළා අපි ඊළඟ සබ්බලෝකයේ අනිබ්‍රත් සංඥාව ගැන කතා කළා. ඒ වගේම අනිත්‍ය සංඥාව තුළ දුක මතුවෙන හැටි අපි කතා කළා. එතකොට අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අසුබ සංඥාව පිළිබඳව. අසුබය පිළිබඳව හැඟීම හදා ගැනීම අසුබය පිළිබඳව හැඟීම සකස් කර ගැනීම ඒක සකස් කරගති උත්තක් නිසා අපි ඒ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන්න ඕන එතකොට බුදුරජාණන් වහන්සේ මේ අසුබය කියන භාවනාව එහෙම නැත්නම් පටික්කුල මනසිකාරය කියන දහම් කාරණාව මේ ලෝකයට දායාද කළේ ධර්මයේ තුලින් විශේෂයෙන්ම ලෝක සත්‍යයට Tamanට ප්‍රතිවිරුද්ධ ශරීර සම්බන්ධව තියෙන රාගාදී කෙලෙස් දුරු කරන්ද පිනතුන් දන්නවා මේ ලෝකයේ ස්ත්‍රියකට වැඩිපුරම කැමැත්ත උපදවන මේ ලෝකයේ තියෙන විසුදුතුරු දේවල් අතර පුරුෂ රූපේ තරම් පුරුෂ ශබ්දේ තරම් පුරුෂ ගන්ධය පුරුෂ රසය පුරුෂ පහස පුරුෂ ආදරය තරම් රාගය උපද්දවන වෙන කිසියම්ම ධර්මයක් නැහැ ඒක තියෙනවා ඉහළම තලයේ. ස්ත්‍රී පුරුෂයාට එහෙම මේ ලෝකයේ මොනතරම් කැමති දේවල් තිබ්බත් සාගරයක් තරම් ඒ කැමති දේවල් අතර ඉහළම තියෙන්නේ ඉහළින්ම කැමැත්තක් තියෙන්නේ ඉහළින්ම දැඩි චන්ද්‍රාගයක් තියෙන්නේ ස්ත්‍රී රූපේ ස්ත්‍රී ශබ්දේ ස්ත්‍රී ගන්ධේ ස්ත්‍රී රසේ ස්ත්‍රී පහස ස්ත්‍රී ආදරය මේ ලෝකය තුල හටගන්න අර්බුද වලින් 90 ගණක්ම අර්බුද හටගන්නේ ස්ත්‍රිය පුරුෂයා කෙරෙහි තියෙන චන්දරාගාදිය මුල් කරගෙනමයි. ඒ නිසා මේ ලොකුම ප්‍රශ්නේ විසඳ ගන්නට බුදුරජාණන් වහන්සේ දායාද කළ උතුම් මානසිකාරයක් තමයි අසුභ සංඥාව හෙවත් පටික්කුල මානසිකාරය කියලා කියන්නේ. මේ ස්ත්‍රිය පුරුෂයා ගැන තියෙන පින්නත්නි අදහස් කොච්චර ඒ කියන්නේ කෙනෙකුගේ ජීවිතයට බලපෑම් එල්ල කරනවද කියනවා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තුන යෝධා ජීව කියලා. ඒ යෝධා ජීව සූත්‍රයේදී දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේ ගැන. මේ භික්ෂූන් වහන්සේ නමකට ස්ත්‍රියක් ගැන අහන්න ලැබුණොත් දකින්න ලැබුණොත් ඒ භික්ෂූන් වහන්සේට සිදුවෙන දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි යෝදා ජීව යෝදා ජීව කියන්නේ යුද බටය කියන එක. යුද බටයේ යම්කිසි යුද්ධයකට ගියාට පස්සේ බයටපත් වෙන காரணා හතරක් තියෙනවා. මොකද්ද මේ බයටපත් වෙන හිත රසංසුන් කරන காரணා හතර පළවෙනි එක තමයි මේ යුද්ධ බටේ යුද්ධයට යනකොට මෙයා දකින්ව ඈත තියාම ප්‍රතිවිරුද්ධ සේනාව එනකොට ඇවිස්සෙන දූවිලි දකිනවා රජස් දකිනවා ඒ රජස් දකිද්දි දූවිලි දකිද්දි මොකද වෙන්නේ මේ යුදපටය බයටපත් වෙනවා සැලෙනවා සංග්‍රාම භූමියෙන් පලා යනවා ඊළඟට සමහර යුදපටයෝ ඉන්නවා එයාලා යුද්ධයට යනකොට මෙයාලා දකිනවා ප්‍රතිවිරුද්ධ සේනාව ඈත තියා එද්දී ඒ සේනාවේ දජපතා කරනවා ඒ දඩපතාක දකිද්දි මෙයාලා බය බිරාන්ත වෙලා පැරදෙනවා. ආපසු පෙරලා යනවා. තවත් යුද බටේ ඉන්නවා. එයාලට මොකද වෙන්නේ? එයාලට ඇහෙනවා මේ ප්‍රතිවිරුද්ධ සේනාව කිට්ටු වෙනකොට හොර නෑ හඬවල්. බෙර හඬවල්, දවුල් හඬවල්, රණഘോഷා, කුංචනාද, අශ්‍රයන්ගේ හේෂාර ආදී ඇහෙනවා. අන්නේ ශබ්ද ඇහෙනකොට මේ යුද්ධ බටයා බාහිර තැති ගැනීමට ලොමු දැහැ ගැනීමකටපත් වෙලා මෙයා මොකද කරන්නේ යුද්ධයෙන් ආපස්සට පැරදිලා යනවා බයටපත් වෙලා. තවත් සමහර යුද බටයෝ ඉන්නවා ප්‍රතිවිරුද්ධ සේනාවෙන් ප්‍රහාරය එල්ල කරාට පස්සේ ඒ පුංචි ප්‍රහාරය හැමුවේ බයටපත් වෙලා පසුබහිනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ තුල මේ ශාසනය තුල භික්ෂූන් වහන්සේලා සම්බන්ධව ඒ සූත්‍රයේ භික්ෂූන් වහන්සේට සම්බන්ධව කියන්නේ ඒක ගිහියටත් අදාළයි. යම් කිසි භික්ෂුවකට අන්න අතන අන්න අහවල් ප්‍රදේශයේ මෙවන් සුන්දර වර්ණයක් තියෙන මෙවන් සුන්දර කටහඬක් තියෙන මෙවන් සුන්දර රූප සපුවක් තියෙන ස්ත්‍රියක් ඉන්නවා කියලා අහගන්න ලැබෙන මාත්‍රයෙන්ම මොකද සිද්ධ වෙන්නේ ඒ භික්ෂුවගේ චිත්තසංතානය නොසන්සුන් වෙන්න පටන් ගන්නවා දැන් අර යුද්ධයට යන පළවෙනි යුද්ධපටය අර දූවිලි දැකලා බයට පත්වන පැති ගැනීමට නොසන්සුන්තාවටපත් වෙන්නේ. අන්න ඒ වගේ කියනවා යම් භික්ෂුවට අන්න අහවල් ස්ථානයේ අහවල් ප්‍රදේශයේ අහවල් නිවසේ මෙන්න මෙවන් රූපකුවක් ඇති වර්ණ සමුන්දහරයක් ඇති ස්ත්‍රියක් ඉන්නවා කියලා ඇහෙනකොට ඒ ඇසීම මාත්‍රේම මොකද වෙන්නේ? නොසන්සුන් වෙනවා. දැන් බලන්න පින්නත්නි දැන් තමන්ගේ ඉස්සරහා ඇඹුල් දඩම් ගෙඩියක් නැහැ. තමන්ගේ ඉස්සරහා හොඳට පැහුණු අඹයක් නැහැ. ඊළඟට තමන්ගේ ඉස්සරහා වෙරළු වච්චාරුවක් නැහැ. නමුත් වෙරළු වච්චාරු ගැන කතා කරද්දී මොකද වෙන්නේ? කෙලුණනවා. ඊළඟට බිලින් වගේ දේවල් ගැන ඔය ඇඹරෙල්ලා වගේ දේවල් ගැන එහෙම ඒ ඒ සමහර පළතුරු වර්ග ගැන කතා කරද්දී මොකද වෙන්නේ? කෙලුණනවා. ඒවා මේ පේන්නවත් නැහැ. නමුත් ඒවා ගැන ඇසීම් මාත්‍රයේම කෙලුණනවා. අන්න ඒ වගේ කියනවා මේ ලෝකයේ තුල යම් භික්ෂුවකට මේක ස්ත්‍රියට පුරුෂයාට ගැළපෙන විදිහට දාගන්නත් පුළුවන්. උරහත ජීවිත ගත කරද්දී. අන්නහවල් අසෝතන මෙන්න මෙහෙම ස්ත්‍රියක් ඉන්නවා මෙන්න මේ මිස්ත්‍රියක් ලස්සන సౌందර්යක යුතු ඉන්නවා කියලා අහන්න ලැබෙනකොටම ඒ හිතේ මේ කෙල වැగిරෙනවා වගේ මොනවද වැగిරෙන්නේ රාගය. ඒ රාගයේ කියන අපසලේ වැగిරෙනවත් එක්කම ඉතින් හිත ඔසන්සුන් වෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙවෙනි උපමාවේදී අර දජපතාක දකිද්දී පින්නත්නි සමහර අය බයට පත්තන තැති කෙලවට පත්තන පරාද වෙනවා. අන්න ඒ වගේ කියනවා යම්කිසි භික්ෂුවකට යම්කිසි ස්ත්‍රියක් දර්ශනය වීම මාත්‍රයෙන් දැක්කොත් ඇති. බෙරළු අච්චාරුවා ඊළඟට ඔය ඇඹරෙල්ලයම හොඳට සීනි මිරිස් දාලේම හදපු එහෙම ආහාරයක් දැක්කත් මොකද වෙන්නේ කියලා වැగిරෙනවනේ. අන්න ඒ වගේ යම්කිසි භික්ෂුවකට ස්ත්‍රියක් පෙනුනොත් ස්ත්‍රියක් දැర్శණය වුණොත් මොකද වෙන්නේ? රාගය නැగిලෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? හිත නොසන්සුන් වෙනවා. ඊළඟට දේශනා කරන තුන්වෙනි කාරණාව දේශනා කළානේ අර හොරණෑ හඬවල් වලට එහෙම කලබල වුණේ. කලබල වුණේ අර යුද බටයා අන්න ඒ වගේ කියනවා මේ ලෝකේ යම් භික්ෂුවක් ඉන්න පුළුවන් ඒ භික්ෂුවට ස්ත්‍රිය හඬ ඇහෙන්නේ. ස්ත්‍රිය කොක්හඬලා සිනාසෙන්නේ. රාගය අර මේ වෙරළු වච්චාර වගේ දේවල් මේ දැක්කට පස්සේ අර කෙලුණනවා වගේ රාගය හිතේ උනන්න පුළුවන්. එතකොට යාම සංසුන් වෙනවා. ඊළඟ දේශනා කරනවා හතරවැනි යුද බටයාට අර සල්ප ප්‍රහාරයෙන් බයටපත් වෙන තැතිගෙනුපත් වෙන්නේ. අන්න ඒ වගේ යම්කිසි භික්ෂුවකගේ වැරදිලා හරි ස්ත්‍රියක් හැප්පිලා ගියොත්. ස්පර්ශනොත් ස්ත්‍රියක් හරි. එතනින් මොකද වෙන්නේ? ඒ ස්පර්ශ මාත්‍රයෙන් යාගේ හිතේ රාගය උපදිලා මෙතනදී කියන්නේ මෙතනදී දේශනා කරන්නේ ඒ ඔස්සේම ඔස්සේම ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ගියොත් අර යුද්ධයෙන් පෙරදුනා වගේ උපරිභාවයටවත් පත් වෙන්න පුළුවන් කියලා භික්ෂුවක්. එතකොට ඔය ධර්මතාවයම තමයි ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී ඒ ජීවිත ගත කරන ස්ත්‍රීන්ට උනත් පුරුෂයන්ට උනත් ඔවුනෝට ප්‍රතිවිරුද්ධ කෙනෙක්ගේ සුන්දරත්වයක නහඬ ලැබුණොත් මොකද වෙන්නේ? රාගාදී කෙලෙස් උපදිනවා. ඊළඟට දකින්න ලැබුණොත් රාගාදී කෙලෙස් උපදිනවා. ඒ වගේ ස්ත්‍රියක් සමග පුරුෂයෙක් එක්ක කතා බහ කර කර hina වෙවි අල්ලාම සල්ලාපේ ඉද්දි මොකද වෙන්නේ? රාගය උපදිනවා. චන්ද රාගය. ඊළඟට ඇඟේ ඇතුල් වුණොත් ස්පර්ශ වුණොත් මොකද වෙන්නේ? චන්දරාගය උපදිනවා. ඒකොස්සේම ඒකොස්සේම ඒකොස්සේම ඉස්සරහට ගියොත් මොකද වෙන්නේ? බොහෝ වැරදි සිදුවෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ ශාසන ධර්මයේ පිළිහිට ගන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් අසුබ සංඥා වැඩුවොත් මොකද වෙන්නේ? අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. අහවල් තැන මෙන්න මේ මිස්ත්‍රියක් ඉන්නවා පුරුෂයෙක් ඉන්නවා කියලා ඇහුණත් රාගය උපදින්නේ ඊළඟට යම් මිස්ත්‍රියක් පුරුෂයෙක් තමන ප්‍රතිවිරුද්ධ දැක්කත් රාගය උපදින්නේ ඊළඟට යම් මිස්ත්‍රියක් පුරුෂයෙක් තමන්ට ප්‍රතිවිරුද්ධ දැකලා කතා කරත් hina වුණත් පැය ගණන් රාගය උපදින්නේ නැහැ ඊළඟට ඇගේ හැප්පි හැප්පි හිටියත් හැප්පිලා ගියත් මොකද වෙන්නේ රාගය උපදින්නේ නැහැ. පිළිතුරට මතකද? අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දවසක් ජේතවනාරාමෙට හරි සවැත්නුවර වෙනත් ආරාමයකට හරි දුරතියා වඩිනවා. දුරතියා වඩිනකොට මොකදුනේ රෑබෝ වුණා. රෑබෝ වුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේට මේ රැය ගත කරන්න විශ්‍රාම ශාලාවක් හොයාගන්න උනා. ඉතින් ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට හමු වුණා කාන්තාවක් විසින් පාලිකාව විදිහට කටයුතු කරන විශ්‍රාම ශාලාවක්. ඉතින් මේ විශ්‍රාම ශාලාවේ විවිධ ගමන් බිමන් යන අය එදා රාත්‍රිය ගත කරන්න එක එක කාමරවල හිටියා. මේ ස්වාමීන් වහන්සේ අනුරුද්ධයන් වහන්සේ ගිහිල්ලා කාන්තාවට කියනවා ආර්යාවනි ඒ කාලේ කතා කරලා තින්නේ එහෙමයි ආර්යාවනි අද රෑ මට මෙහි ගත කරලා හෙට උදෑසන ආරාම භූමියට යන්නට සුදුසු පහසුකම් සලස්සලා දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මොකද මේක පොදු තැනක් නිසා. ඉතින් ඊට පස්සේ මෙතුමිය මොකද කළේ? ඔබ වහන්සේ ආරණ වහන්සේ නමක් නිසා ඔබ වහන්සේට ඇතුල් ගැබේම ඇතුල්ම කාමරයක්ම දෙන්නම් කියලා ස්වාමීන් වහන්සේට ඇතුලේම කාමරයක් සකස් කරලා දෙනවා. රාත්‍රියේදී මොකද වෙන්නේ පින්නත් මේක විනය පිටකේ තියෙන්නේ ඉන්න අර ස්ත්‍රිය අනුරුද්ධයන් වහන්සේ වැඩ ඉන කාමරයට එනවා. එළි වෙනකම් අනුරුද්ධයන් වහන්සේට මොකද කරන්නේ? පොළඹවා ගන්නට කටයුතු කරනවා. බුදුබය කියන්නේ ඒ විනය පිටකේ තියෙනවා අනුරුද්ධයන් වහන්සේ ඇහි පිල්ලම් දෙක උස්සලවත් බලලා නැහැ කියලා. උදේදී මොකද උදේ වෙද්දි මොකද කරන්නේ අර කාන්තාව අනුරුද්ධයන් වහන්සේ කකුල් දෙක ළඟ වැඳ වැටි වැටි සමාවෙන්නනවා වැඳ වැටි වැටි සමාවෙන්නනවා ඔබ වහන්සේ වගේ මහා උත්තමයෙක් වැරදි දෙයකට පොළඹ ගන්න මම උත්සාහ කරලා මහා පාපයක් කරගත්ත කියලා එතකොට එහෙම ගල්ගෙඩි වගේ හිතේ කොහොමද කොහොමද මේ ලෝකයේ ඉඳලා අපි ඇත්ත කතා කරමු ස්ත්‍රියක් ගැන ඉවක් ආපු ගමන් මොකද වෙන්නේ පුරුෂයෙකුට ඉවල්ලනවනේ. ඒක ඇත්ත කතාව පින්නත් නේ. පුරුෂයෙක් ගැන ඉවක් කාපු ගම කාන්තාව මොකද කරන්නේ? ඉවල්ලනවනේ. ඇහැ කරකවනවනේ. පින්නති බොහොම සෝචනීය කාරණා තියෙනවා. මේ වර්තමාන ශාසනයේ වික්ෂුන් වහන්සේලාටවත් ඉන්න දෙන්නේ නැති කාන්තාවෝ ඉන්නවා. ඒකට හරීම පාපී ස්ත්‍රීන් ඉන්නවා. තමන්ගේම දරුවන්ටසේ තමන්ගේම සහෝදරයන්ටසේ තමන්ගේ වැඩිමහල් සහෝදරයන්ට තේ මහත් ගෞරවාදරයෙන් කටයුතු කරන උපාසිකාවන් දසදහස් ගාණක් අතරේ ඒ වගේ පාපී ස්ත්‍රීනුත් ඉන්න බව සිහිපත් කළ යුතුයි. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට රාග හිත කියන එක මේ ලෝක සත්‍යයේ ජීවිත වෙලාගෙන බඳාගෙන තියෙන්නේ. ඇයි ඒ අසුබ සංඥාව නැති නිසා. බලන්න අසුභ සංඥාව නැතුව සුභ සංඥාව තියෙන නිසා. එහෙනම් මේ දස සංඥාවල බුදු පියාණන් වහන්සේ අසුභ සංඥාව දේශනා කළේ මෙන්න මේ රාගය උපදින්න හේතු වෙන සුභ සංඥාව ප්‍රහාණය කරන්න. රාග හිත උපදින්න සුභ සංඥාව නිසා. ඒ රාග හිත දුර වෙනවා අසුභ සංඥාව නිසා. එතකොට අසුභ සංඥා වර්ධනය කළොත් අපිට මේ ලෝකේ ගල් ගෙඩි වගේ නිදහසේ ඉන්න පුළුවන්. එතකොට කොහොමද මේක අපි සිදු කරන්නේ? බුදුරජාණන් වහන්සේ අසුභ භාවනා විග්‍රහ කරද්දී පියවර කීපයක් දේශනා කළා තියෙනවා. ඉති අජ්ජත්තව්වා කායේ කායानुපස්සී විහෙරති. බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔන්න අපිට අසුබ සංඥාව ඉහළටම ගන්න පෙන්නපු පියවර ටික. අජ්ජත් ඉති අජ්ජත්තන්වා ඊළඟ බහිද්ධාවා තුන්වෙනුව අජ්ජත් බහිද්දාවා හතරවෙනුව සමුදය ධම්මානුපස්සීවා පස්වෙනුව වය ධම්මානුපස්සීවා හයවෙනුව සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති එතෙන්ට ගියපු අය තමයි ප්‍රතිවිරුද්ධ පාර්ශව ගැන විතරක් නෙවෙයි තමන්ගේ ශරීරය ගැන තියෙන රාගයත් පහ කරලා නිදහස් මානසිකත්වයන් තුළ ජීවත් වෙන ශ්‍රාවකයෝ බවටපත් වෙන්නේ. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ මොකද්ද අපට දේශනා කරන්න තියෙන්නේ? මෑ මුං මෙනේරි වගේ විවිධ තල වගේ විවිධ ධාන්‍ය වර්ග තියෙන මල්ලක් තියෙනවා. මේ මල්ල යම් කිසි පුරුෂයෙක් මොකද කරන්නේ? කටලිහනවා. ඒ ධාන්‍ය සියල්ලම එළියට හලනවා. හලලා ඒ ඒ ධාන්‍ය වර්ග මොකද කරන්නේ? මෙයා නුවණින් පිරික්ස පිරික්ස වෙන් කරනවා. මේ තල මේ මුං මේ මෙලේරි වශයෙන් ඒවා පිරික්ස පිරික්ස වෙන් කරනවා. ඒ වගේ යෝගාචරය මොකද කරන්නේ? අසුබ සංඥාව උපදවා ගැනීමට කැමති යෝගාචරයාට ඒ දාන්‍ය මල්ල වගේ තමයි අධ්‍යාත්මික තමන්ගේ ශරීරය. මේ ශරීරය කියන්නේ හැම කියන පැසෙන් ආවරණය වෙච්ච ධාන්‍ය වර්ග වගේ විවිධ පිළිකුල් ශරීර කොටස් කාය කොටාසයන් එකතු වෙලා තෙරපිලා හිර වෙලා තියෙන කයක් මේ ශරීරය කියන්නේ. එතකොට අර දාන්නේ මල්ලේ තියෙන සහල්ලාදී එළියට දාලා මෑමුම් මෙනෙහි තලආදී එළියට දාලා ඒවා වෙන වෙනම හඳුනගන්නේ යම්සේද ඒ වගේ ශ්‍රාවකයන් මොකද කරන්න ඕන? තමන්ගේ ශරීරය පැත්ත තිබිලා මේ ශරීරය සතියෙන් අල්ලගෙන ශරීරයේ තියෙන හම් කෙස් ලොම් නිය දත් ආදී ශරීර කොටස් මොකද කරන්නේ එකින් එක එකින් එක හිතින් අල්ල අල්ල හිතින් ස්පර්ශ කර කර ඒ කාය කොටාසයන් අන්න ඒකේ අසුබ ලක්ෂණය මතු කරගන්න උත්සාහ කරනවා තියෙන අසුබයේ ලක්ෂණ මතු කරගන්න උත්සාහ කරනවා වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගන්ධ වශයෙන්, පිහිටිතෙන් වශයෙන්, අවකාශ වශයෙන්. උදාහරණයක් විදිහට හැමේ හිත හොඳට පිහිටුවාගෙන හැම දැනි දැනි ඒ හැමේ තියෙන පිළිකුල වර්ණ වශයෙන් මතු කරගන්නවා. පිහිටිතෙන් වශයෙන් මතු කරගන්නවා. අවකාශ වශයෙන් මතු කරගන්නවා. ගන්ධ වශයෙන් මතු කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඊළඟට කෙස් අරගෙන, නිය අරගෙන, දත් අරගෙන, මස් අරගෙන, වකුගඩු අරගෙන, හදමස් අරගෙන, මොළේ එහෙම අරගෙන ආසන්න කාලේ මේ අපිට දැක ගන්න ලැබුණා පින්නත් මේ වාහනයක පිටිපස්සේ රෝද දෙකට වෙන්න ඕන ඒ රෝදයකට යට වෙච්ච හිසක් ඒක කොමුඩු ගෙඩියක් උඩින් එතකොට වාහනයක් ගියා වගේ තමයි ඒ හිස තිබුණේ ඇතුලේ තිබ්බ මේ හිස් මොලේ එහෙම තැලිලා පොඩි වෙලා එළියට පැනලා රතු තැඹිලි සුදු වගේ පැහැයෙන්. එතකොට මේ මේක තැලිලා පොඩි වෙලා ගියොත් එහෙම පින්නාති මේකේ ඇතුලේ තියෙන අපිට හිතා ගන්න බැරි පිළිකුල් ස්වභාවයක් සහිත කොටස් මොකද වෙන්නේ? එළියට පනිනවා. ওই පාරේ දුවන පනින බල්ලෙක් බැලලියක් එහෙම හැප්පිලා යට වෙලා පොඩ්ඩක් ඔය උදරය පැලිලා ඇතුලේ ටික එළියට ආවොත් එහෙම කොහොමද? කටුස්සෙක් හරි එහෙම තැලිලා පොඩි වෙලා ওই පාරවල් වල ඔය වාහන වල යද්දි කොච්චර දකින්නවද? එක පාට බැලෙනවනේ අහක. බලනව අහක නෙවෙයි බැලෙනව අහක. ඇයි? පිළිකුල. හැබැයි ගෙදර ඉන්න පූස හොඳට හොරතල් කර කර ඉන්න උකුල තියාගෙන. පාරේ අරම තැලිර පොඩි වෙලා කෑලි කොටස් එළියට පැනලා තියෙද්දි අහක බැලිනවා. හැබැයි ඒ වගේ මේකත් අර උපල තියාගෙන පණ කියලා එහෙම හොඳට අතක ගා බඳාගෙන ඉන්නේ. එතකොට අපිට මේ මොකද වෙලා තියෙන්නේ? අපි ඇතුලේ ඇත්ත දකින්නේ අර තව ලස්සන උපමාවක් තියෙන්නේ. ඔන්න කැලෑවල ඉන්නවලු සිවල්ලු නරින්නවලු. මේ සිවලු මොකද කරන්නේ මේ ඔය තියෙනවා කෑර ගස් කෑල ගස් කෑර ගස් වල මතක හැටියට එතකොට අන්න ඒ ගස් යටට යනවලු ඒ ගස්වලේ හැදෙන මල් මේ මස් කුට්ටි වගේ රතු පාටයි දැන් මේ සිවලා අර ගහේ මුදුන දිහා බලාගෙන ඉන්නවා මේ ඒ මේ මස් කෑල්ලා කොයි වෙලේ වැටේද කියලා දැන් මේ කෑලමල් මොකද වෙන්නේ එකපාරට ඔන්න හුලඟට හරි දිනලා ඒක යම් කිසි කාලයක් ගහේම තිබිලා හරි වැටෙනවා වැටෙනකොට මේ සිවුර දුවගෙන යනවා මේ මස් කුට්ටියේ කන්න බලනකොට මස් කුට්ටියක් නෙවෙයි මේ සිවුර එතකොට හිතනවා වැටුණා මස් කුට්ටියක් නෙවෙයි අර උඩ තියෙන නම් මස් කුට්ටිය ආපහු බහගෙන ඉන්නවා ආපහු එකක් වැටෙනවා මස් කුට්ටි නෙවෙයි ඒත් හිතනවා මේවා මස් කුට්ටි නෙවෙයි නට ගහේ තියෙන්නේ නම් මස් කුට්ටි ආපහු බලනවා අන්න ඒ වගේ කියනවා ශරීරයෙන් බැහැර වෙන දේවල් පිළිකුල්. ශරීරයේ දේවල් හරි සුබයි. කෙල පිටක් එළියට බැහැර කළාට පස්සේ අපට සාමාන්‍ය අතින් අල්ලන්න හිතෙන්නේ නැහැනේ. ඇතුලේ තියෙද්දි වගේ වැඩක් නැහැ. ඊළඟට තමන්ගේ වුණත් දහදිය දහදියට පෙඟුණු ලේන්සුවක් අතින් අල්ලන්නේ අප්‍රසන්න හැඟීමෙන්. නමුත් තමන්ගේ ශරීරයෙන් තියෙන්නේ වගේ එකක් නැහැ. ඒව ගැන සිවනට අර ගහ යටට වැටුනට පස්සේ එක අදහසක් ගහේ තියෙන තව අදහසක් වගේ. මේ ශරීරයෙන් බැහැර වෙන දේවල් පිළිකුල් ශරීරයේ තියෙන දේවල් සුභයි. එතකොට අපි හිතන්න ඕන අපිට කොච්චර වැරදි සංකල්පද තියෙන්නේ. ඇත්තටම මේ අසුභ භාවනාව මේ මුලදි ටිකක් රසය අඩුයි. දැන් ආනාපාන භාවනාව නම් පින්නත් මුලින් ඉඳලා වරහයිනේ. ඒක රසයක් තියෙනවා. මේක මුලින් ඉඳලා ටිකක් පිළි සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවය පිළිකුල් දෙයින් ඉවත් වීමනේ. ඒක නිකන් දැන් පාරේ උනත් මෙහරම තැලිලා පොඩි වෙලා ඉන්න සතෙක් දැක්ක ගමන් එක පාට හැරි පැත්තට ගෙනෙන්නේ. ඒක අපේ ස්වභාවයක් තියෙනවා. පිළිකුල් දේවල් දිහා බල බල ඒ පිළිබඳ කල්පනා කර කර ඉඳ ෘචි නෑ. එතකොට දැන් ශරීර ගැන තියෙන සුභ සංඥා දුරු කර රාගෙන් නිදහස් වෙන්න නම් අපිට මේකේ පිළිකුල දිහා බලාගෙන ඉන්න වෙන්න වෙලා තියෙනවා. ඉතින් අමාරුයි. හිත ආස නැහැ. නමුත් මේක කරන්න වෙනවා. මේ ජීවිතේට වඩා භයානකයි අපි තිරසන් ජීවිතයකට වැටුනොත් එහෙම. තිරිසන් ජීවිතයකට වැටෙලා යම්කිසි විදියකින් මේ තිරිසන් ලෝකවල එහෙම රාගාදී කෙලෙස් ධර්ම එහෙම ඉපදුනාම ඒව දුරු කරගන්න කිසියම් අවවාදයක් දෙන කෙනෙක් නැහැ. ඉතින් මේ තිරිසන් සහගත සත්‍යෝ රාගයෙන් දැවෙමින්, තැවෙමින්, පිච්චෙමින් අර පින්නතුට මතකනේ අර අපේ මේ මහා කස්සපයන් වහන්සේ මහා කස්සපයන් වහන්සේත් අර ආත්ම දසදහස් ගානකට කලින් වෙච්ච දෙයක් ආත දසදහස් ගානකට කලින් මේ ඇත් කුලයක ඉපදිලා මේ තාම කීකරු ඇතෙක් විදිහට ජීවත් වෙනවා. නමුත් දවසක් මොකද වෙන්නේ? ඇතින්වත් දැකලා පිස්සු හදනවා කියනවා. දුවනවා ඇතා ඇතා ඇතින් ඊට පස්සේ. ඊට පස්සේ රජතුමා ඒ ඇත් ගොව්වට නොසෑහෙන බයිනවා. රාජදහසටපත් වෙනවා. ඒත් මෙයා කියන්නේම මගේ ඇතා නම් හරිම කීකරුයි. රජතුමා කියනවා හරි එහෙනම් පෙන්නනවා මේ ඔහේ ඇතා කීකරුයි කියලා පස්සේ මොකද කරන්නේ? ඒ ඇතා ගෙනල්ලා ඇතා ගෙනල්ලා රාජාංගනේ කියන්නේ රජ වාසලේ ඒ අංගනේ තියලා මහා ගිනි ගොඩක් අහලා ගිනි ගොඩට යකඩයක් දානවා. යකඩයක් දාලා හොඳටම ගිනියම් වුණාට පස්සේ ඒක අඬු විශාල අඬුවකින් වගේ අල්ලලා මොකද කරන්නේ? අලියට යතාට විසිකරනවා මේක අල්ලන්න කියලා. යතා මොකද කරන්නේ? අරක තද කරලා අල්ලනවා. හොඳේ චිරිචිරි ගාලා පිච්චෙනවා. ඒක අතාරින්නේ නැහැ. ඇත් ගොව්ව අත ඕක අතහරින්න කියනකොට අත්හැරියේ. එතකොට එච්චර කීකරුකමක් තියෙන තමන්ගේ සාමියා වෙනුවෙන් රත් වෙච්ච ගෙනියම් වෙච්ච යකඩයක් උනත් අල්ලන්න පුළුවන් හැඟීමක් ලෙන්ගතකම ස්නේහයක් තියෙන ඒ ඇතාට ඇතින දැක්කම මොකද උනේ? ඒ රාගකින්න හටගත්තම මොකද උනේ? යන්නේ එන මං අමතකුණා දිශාව අමතකුණා එහෙම කොච්චර මේ ලෝකේ තියනවද දරුවන්ට අධික ස්නේහයෙන් ඉන්න භාර්යාවට අධික ස්නේහයෙන් ඉන්න සමහර සාමිරුන්ට මොකද වෙන්නේ බාහිර ස්ත්‍රීන් ගැන රාගය හටගත්තම දිශාව මතක නැහැ ස්වාමියාට දරුවන්ට අධික ස්නේහයෙන් ඉන්න භාර්යාවරුන්ට සමහර බාහිර පුරුෂයන් හැමේ රාගය හටගත්ත එකපාරටනේ ටිකෙන් ටික හරියක වර්ධනය වුණාට පස්සේ තම අම්මා කියන කෙනෙක් කියන එකත් අමතකයි. වර්ධේ බැඳෙනවා. මේ රාගය කියන්නේ අනාත්ම ධර්මයක් නේ. රාගය කියන්නේ කෙනෙක් විසින් මෙහෙවන එකක් නෙවෙයිනේ. ඒක සංසාරගත පුරුද්දට හේතුන්ට අනුකූලව ඇති වෙන එකක්. වර්ධනය වෙන එකක්. එතකොට ඒක හේතුන්ට අනුකූලව ඇතිවෙන රාගය හේතු නැති කිරීමෙන්මයි පහ කරන්න ඕනේ. ඉතින් මේ පිළිබඳ අවබෝධයක් නැති හිතකර රාගය ඉපදුනාට පස්සේ රාගයට අනුකූලව ජීවිතේ වැඩ කරනවා. එයත් හරීම අසරණයි. එයත් හරීම අසරණයි. දැන් අපි දැන් අපි කොච්චර දන්නවද කේන්ති ගන්න හොඳ නැහැ කියලා? ඒ තවමත් කේන්ති යනවනේ. හොඳට හිතන්න අපි දන්නවා කේන්ති ගන්න හොඳම නැහැ. ඉතින් කේන්ති යනනේ තාමත්. තරහ යනවනේ. ඒතර පින්නතුන්ටත් දැනෙන්නේ නැති මේ කෙලෙස් ධර්ම කියලා කියන්නේ හේතු තියනකම් හටගන්නේ ඒවා. හේතු නැති කළොත් ඒක නිරුද්ධ වෙලා යනවා. එතකොට රාගාදී කෙලෙස් ධර්ම උපදින ස්වභාවයේ හිත් තියෙන වැනි හේතු තියෙන යම් මානසිකත්වයක් තුළදී තුලට ඒ රාගය හටගත්තු රාගය ඇතුළුනොත් පින්නත් ඒ ජීවිතේ කොච්චරක් ලැබුණත් එයා කැමති නැහැ ඒ රාග රාගයට කැමති නැහැ රාග ක්‍රියාත්මක වෙලාට කැමති නැහැ නමුත් ඒ රාගය විසින් එයා මෙහෙවනවා ඒක ඔය වරදෙහි බැඳන අයට අනුකම්පා කරන්න කියන්නේ ඒ වරදේ බැඳන අය කැමැත්තෙන් නෙවෙයි වරදේ බැඳෙන්නේ ඒ රාගය විසින් එයාලව පොළඹවනවා. අර අපි ඊ ළඟදී කතා කළේ උපාදානය ගැන. උපාදානයක් කියලා කියන්නේ මේ උපාදාන මට්ටමකට යමක් ගැන හැඟීම බලවත් වුණාම ඒ උපාදානයේ ඇතිවෙච්ච වස්තුව කරා මේ ජීවිතේ ඇදගෙන යනවා. ඒකේ කෙනා විසින් ආත්මයන් විසින් මෙහෙවනවා නෙවෙයි ඒ උපාදානය විසින් තමයි ඒ දැඩි බැඳීම විසින් තමයි ඒ අදාළ රූපය විදිහින් ඇදගෙන යන්නේ උපාදානයේ තමයි ඒ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී විදිහින් ඇදගෙන යන්නේ එතකොට උපාදානයේ රූකඩයක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ රාගය හටගත්තට පස්සේ රාගයේ රූකඩයක් බවට පත් වෙනවා. ඉතින් එයාලා හරිම අසරණයි. දැන් මත් දැන් මේ ආසන්න කාලේ ගන්නකෝ දැන් මේ අපි මේ පටිගත කරන දවසට කලින් යන ඊයේ දවසේ ඊයේ හැන්දෑවේ අපට ආරංචි වුණා දැන් මේ සංසරණ සීමා එහෙම මේ අද වැටලා තියෙන්නේ ඔය මේ මොනවද ඔය මත්පැන් අලෙවිසල් ඉතින් පෙරහැරවල් වගේ මත්පැන් බොන මේ පිරිස් හරියට නින්දා ලැබුණා දැන් මෙයාලට මේ මොකද වෙන්නේ මේ කොවිඩ් අඩතුර කියන්නේ භයානක දෙයක් කියලා යාලා දන්නේ නැද්ද? දන්නවා. නමුත් මේ මත්පැනට තියෙන චන්දරාගය බලවත් වුණාට පස්සේ මොකද වෙන්නේ? පිස්සු හැදෙනවා වගේ. කොවිඩ් හැදිලා මලක් කමන්නේ මේන් ටිකක් දීලා. එහෙම මානසිකත්වයක් හැදෙනවා. ඒ ඒ මත්පැනට තියෙන ඒ ඇලීම චන්දරාගය විසින් මෙයාලා ඇදගෙන එනවර පොලිමට. මේ නෝන බයිනවා, ළමයි බයිනවා. රජයෙන් බයිනවා, පොලිසියෙන් බයිනවා. ඒ ඕනම දුෂ්කරතාවයක්, පීඩනයක්, නින්දාවක්, අපහාසයක් විඳගෙන අර මත්පැන් බෝතලේ අතර ගන්නට පුළුවන් මානසිකත්වයක් මෙයාට දෙන්නේ කවුද? මත්පැනට තියෙන ඇලීම, තණ්හාව, උපාදානය, චන්දරාගය. එහෙනම් පෞල් ජීවිත විනාශ කරනවා කියලා දැන දැනත් මේක මට මහා නින්දාවක් වෙනවා කියලා දැන දැනත් මේක මගේ දරුවන්ටත් අගෞරවයක් වෙනවා කියලා දැන දැනත් මම අපායට යන්න වෙනවා කියලා දැන දැන පර ස්ත්‍රී සහ පර පුරුෂයන් ළඟට ඇදිලා යන්නේ ඒ රාගයේ විසුණුයි ඇදගෙන යන්නේ ඒක තමයි භයානකම දේ මේවා අපිට මේ කියන්නේ අපිට එහෙම අදිෂ්ඨාණයෙන් ප්‍රාර්ථනාවෙන් ආරාගයෙන් බෑ රාගය යන්න එහෙම පාලනය කරන්න පුළුවන් නම් අපිට ටිකක් හරි වාසියක් තියෙනවා මේක එහෙම නෙවෙයිනේ ඒක තිබ්බොත් අවිසිලෙනවා දෙබර කුරුවට ගල් ගැහුවා වගේ. අපිට මේ ශාසනය හැම වෙලාවෙම තියෙනනේ පින්නත් හොඳට බණ අහපු යම් කිසි විදිහකට ධර්ම මාර්ගයේ ගියපු අය කාමිතයකට අහු වෙලා. එහෙම තමයි මේ අකුසල් අපේ ජීවිත මෙහෙවන්නේ පින්නත්. ඉතින් මේවා දුරු කරන්නට හේතු හදන්න නැතුව අපි ඔහේ හිතුවත් මොනවා නම් නොවේද? අද මේ බණහන අපේ පින්නත් අය අතර අපේ තා ගුණවත් ඊටාම හොඳින් පෞල් ජීවිත අරගෙන යන පින්නතු ඉන්නවා කියලා පින්නත්නි කොයි වෙලේ හරි සංසාරගත සිතුවිලිත් හේතු වෙලා ඔය ජීවිත හරහා බලවත් රාගයක් එමෙහිලා මොනවා හරි භයානක දෙයක් වෙන්නත් ඉඩක් තියෙනවා. පින්නතර මතකනේතර අපේ බෝසත්යන් වහන්සේට එහෙම වෙලා තියෙන හරියම අඩුවේ. නමුත් බෝසත්යන් වහන්සේට වැරදිච්ච අවස්ථා තියෙනවනේ ඔය පෘථග්ජනභාවය නිසා. අර අනිත්‍ය ගන්ධ කුමාරය වෙලා ඉපදිලා මොකද උනේ? අන්තිමට ඒ ස්ත්‍රීන් ප්‍රතික්ෂේප කරගෙනම ඉපදුණු ඒ අනිත්‍ය ගන්ධ කුමාරයා ඒ නගරයේ ස්ත්‍රීන් මට ඕන කියන සංකල්පයට ආවනේ. මේ මේ අකුසල් එක්ක යන ගමන හරි භයානකයි. ඒ නිසා මේ අසුබ සංඥා ආදී නීරසයි කියලා හිතන්න එපා. නීරස තමයි ඉතින් මුල් හරියදී. මේවා මේ කාමචන්ද රාගාදී ප්‍රහාණය කරමින් සමාධි මට්ටම් වලට එනකොට තමයි හොඳට හිතට සැප ලැබෙන්නේ. ඉතින් ඒ ඒ தත්ත්වයන්ට එනකන් අමාරුවෙන් නමුත් ඉතින් අජ්ජත්තාවා කායේ කනුපස්සේ විහෙරති. තමන්ගේ පැත්තේ මේ ශරීර කොටස්වල පිළිකුල හොඳට මොකද කරන්න ඕන? වර්ණ වශයෙන්, සතහන් වශයෙන් හොඳට මේකේ පිළිකුල මේ කොටස් කාය කොටස් අල්ලගෙන හිතින් හොඳට මනසිකාර කරන්න ඕනේ. බහිද්ධාවා කායේ කනුපස්සේ විහෙරති. බාහිර ශරීර අරමුණු කරලා ඒක අතීත ශරීර, වර්තමාන ශරීර, අනාගත ශරීර මොනවා හරි ශරීර අරමුණු කර කර මොකද කරන්න ඕනේ? ඒ ඒ අර තමන්ගේ පැත්ත බැලුවා වගේ මේ පැත්තේ කාය කොටස වල තියෙන පිළිකුල් ලක්ෂණ, අසුබ ලක්ෂණ හොඳට මතු කර කර ගන්න ඕන. ඊට පස්සේ දෙපැත්තම සංසන්දනය කරන්න ඕන. මේ පැත්ත යම්සේ මේ පැත්තත් එහෙම. ඒ පැත්ත යම්සේද මේ පැත්තත් එහෙම. එතකොට මෙයාට දැනෙනවා මේ හැමයි ඒ හැමයි වෙනසක් නැහැ. ඇයි? ලක්ෂණ වලින් සමානයි. මේ දතුයි ඒ දතුයි වෙනසක් නැහැ. ඇයි ලක්ෂණ වලින් සමානයි. මොනවද ලක්ෂණ? වර්ණ වශයෙන් පිළිකුල්, සතහන් වශයෙන් පිළිකුල්, පිහිටතන් වශයෙන් පිළිකුල්, අවකාශ වශයෙන් පිළිකුල්, ගන්ධ වශයෙන් පිළිකුල්. මේ පැත්තේ දස්වලත් ඒ පහ තියෙනවා, අර පැත්තේ දස්වලත් ඒ පහ තියෙනවා. මේ පැත්තේ කෙස්වලත් ඒ පහ තියෙනවා, අර පැත්තේ කෙස්වලත් ඒ පහ තියෙනවා. එතකොට මෙයාගේ මානසිකත්වය තුළ ඇතිවන සමානාත්මතාවයකුත්. උස් පහත් ભેද උස් මිටිකම් මෙයාගේ හිතෙන් පහ වෙලා යනවා. ඇයි මේ පැත්තේ තියෙන මේ 32 ලක්ෂණ පහම අර පැත්තේ තියෙන 32ම. ඒ සමානයි එතකොට. සමානාත්මතාවය. ඒ තාම හොඳ මානසිකත්වයක් ඒක. ඉතින් ඊළඟට සමුදේ ධම්මානුපස්සීවා කායස්මී විහෙරති. අන්න එතන හරි වැදගත්. මේ පිළිකුල මතු කරගන්න භාවිතා කරපු කොටස් මාර්ගෙන කල්පනා කරනවා මේ කොටස් කුමක් හේතුවෙන් සකස් වුනේද? සමුදය ධම්මානුපස්සීව කායස්නේ විහෙරති. හැම අරගත්තට පස්සේ හැම මොනව හේතුලාද සකස් වුනේ? පුරාණ කර්මය හේතුලේ හැම සකස් වෙනවා. ඊළඟට චිත්තය හේතුල, ඒ කියන්නේ හැම කියලා ගත්තට පස්සේ හැමේ සකස් වීමට පුරාණ කර්මය බලපානවා. ඒ හැම තුන දෙන රූප කලාපාදී සකස් වෙනවා. චිත්තය බලපානවා. ඍතුව බලපානවා. ආහාරය බලපානවා. එතකොට මේ කර්ම චිත්ත ඍතු ආහාර ආදී හේතු වෙලා සකස් වුණු හැමක්. සමුදේ ධම්මානුපස්සනා කායස්මී යරති. කෙස් ටික ගන්නවා. කෙස් කියන්නේ කර්ම චිත්ත ඍතු ආහාර හේතු වෙලා සකස් වෙච්ච මෙහෙම පටවි ධාතුවක්. කෙස් කියන්නේ නියපොතු ගන්නවා. නියපොත කියන්නේ කර්ම චිත්ත ඍතු ආහාර හේතුන සකස් වෙච්ච එක. මස් ගන්නවා. ඒකත් අර වගේමයි. ඒ විදිහට මේ ශරීරයේ තියෙන සියලුම මේ කාය කොටස් ආදී අරගෙන මොකද කරන්නේ? ඒ ඒ ඒවාට අදාළ හේතු අරගෙන මේ මේ හේතු නිසා මේ කොටස් හට ගන්නවා මේ මේ හේතු නිසා මේ කොටස් හට ගන්නවා කියලා ඒක ඇතිවීම දිහා බලනවා. සමුදේ ධම්මානුපස්සීව කායස්මී බෙහෙත ඊළඟට වය ධම්මානුපස්සීව කායස්මී බෙහෙත. ඊළඟට මෙයා කල්පනා කරනවා හරි කර්මයේ හේතු වෙලා මේ රූප කලාප හටගත්ත කර්මය නැති වුණොත් ඒ රූප කලාප නිරුද්ධයි. පස්සීවයි ධම්මානුපස්සීවා. චිත්තයේ හේතුලා මේවා මේ රූප කලාප අරගත්තා. ඊළඟට මේ චිත්තය නිරුද්ධ වෙනකොට ඒ රූප කලාප නිරුද්ධයි. ආහාර සහ ඍතුව හේතු වෙලා මේ මේ හම් කොටස් වල මේ මේ විදිහේ රූප කලාප හටගත්ත ඒ නිරුද්ධ වෙනකොට මේ කොටසුත් නිරුද්ධයි. බලන්න මේ මේ හේතු ඇති කල්ලි මේ මේ කාය කොටස් හටගත්තා. ඒ ඒ හේතු නැති වෙනකොට මේ මේ කාය කොටස් නිරුද්ධ වෙනවා කියන සමුදය ධම්මානුපස්සීවා කියන පැත්තත් වය ධම්මානුපස්සීවා කියන පැත්තත් අපි අනුගත කරන්නේ. හොඳට තමන්ගේ සහ බාහිර ජීවිතවලට දාලා කල්පනා කරනවා. ඊට පස්සේ වෙන වෙනම බලපු එක මෙයා එකටම බලන්න පටන් ගන්නවා. ඒකට කියන සමුදය වය ධම්මානුපස්සීවා කියලා. ඔන්න ඔය මට්ටමට ආවට පස්සේ අපි කියනවා එයාට සිහිය අනුව ගිය නුවණ තියෙන කෙනෙක් කියලා. එයාට සති සම්පජඤ්ඤය ඉපදුනා. ඒ මානසික මට්ටමට එනකොට මොකද්ද මෙයාගේ තියෙන අභ්‍යන්තර తත්වය? රාග මාත්‍රයක්වත් නැහැ. අතීතයේ මෙයා අවුස්සන ගත්ත තියෙනවා කියන්නකෝ ස්ත්‍රී ශරීරයක් හරි පුරුෂ ශරීරයක් හරි ඒක ඇහැ ඉස්සරහට ගත්තත් රාගය උපදින්නේ නැහැ. එහෙම තත්ත්වයකට හිත ගන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ වල්මත් කරන මොනවා හරි ශරීරයක් තියෙනවා කියනකොට ඔය ඔය සමුදේ වයක නොතෙන්ට આવොත් එහෙම ක්‍රමානුකූලව පිළිවෙලට එතෙන් තාවනම් ඔය මට්ටමට එද්දී ඒ කිසියම්ම රූපයකටවත් කිසියම්ම දෙයක් කරන්න බෑ. ඒකනේ අර නික්කන්ත සූත්‍රයේදී අපේ වංගී ස්වාමීන් වහන්සේ දේශනා කළේ යම් කිසි යුද බටේක් තමන්ගේ පැත්තට එන ඊතල දහසක් තනි පලිහෙන් තනි පලිහ පෙන්නලා තනි පලිහ පාවිච්චි කරලා ඒ ඊතර දහසින්ම බේරෙන යම්සේද ඒ විදිහට උන්වහන්සේ සඳහන් කරනවා අසුභ සංඥා ආදී උපදවා ගැනීම තුල ස්ත්‍රී දර්ශන වලින් බේරුණු බව ස්ත්‍රී අරමුණු වලින් බේරුණු බව. ඒ ඊතල වගේ තමයි ස්ත්‍රී අරමුණු. පලිය වගේ තමයි අසුභ සංඥාව. එතකොට පලිහ උපකාරයෙන් අර හතර පැත්තෙන් වෙන ඊතල වලින් බේරනවා වගේ උන්වහන්සේ දේශනා කරනවා අසුබ සංඥා ආදී කුසලමය මනසිකාර මුල් කරගෙන ස්ත්‍රී අරමුණු වලින් ඒ ජීවිතේ පරිස් රැකගත්ත බව. ඒ නිසා පින්වත් අපට තේරුම් ගන්න ඕන මේ අසුබ සංඥාව නිවැරදි කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමකින් හරියට දැනගෙන වරින් වර ඒ ඒ කොටස් වර්ධනය කරන ආකාරයන් පිළිබඳව දැනගෙන මෙන්න මේ සමුදය වැය කියන මට්ටමට આવොත් එහෙම ඒ පිහිටුවා ගන්න සිහිය දිගට පවත්වා ගත්තොත් හරිම සහනශීලී කෙනෙක් විදිහට මේ ජීවිතේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් අර අපේ පිළිතුර මතක ඇති අර ජනපද කල්යාණියක් යම්කිසි ස්ථානයකට අර්ථණය දෙද්දී මෙතන යනවා යම්කිසි පුරුෂයෙක් ගිතෙල් කලයක් හිතේ තියාගෙන මුව විත පිරෙන්නම ගිතෙල් මේ ගිතෙල් කරේ කලේ උරේ හරි ඔළුවේ හරි තියාගෙන යන මෙයාගේ අතින් මෙයා වැරදිලා හරි අර පැත්ත ගැන අර ජනපද කල්යාණේ දිහා පොඩ්ඩක් හරි හැරිලා හරි බැලුවොත් එන්නේ මොකද වෙන්නේ මේකේ ගිතෙල් හැලෙනවා ඒක තමයි දඬුවමක් හම්බ වෙනවා යම් කිසි පුරුෂයෙකුට ඒ ඒ ජනපද කල්යාණීය ඒ ජනපදයේදම ලස්සනම කෙනා එතන නර්තනය කරද්දී ඒ දිහා නොබල තමන්ගේ අර ගෙතෙල් කලයේ වතුර බිඳක්වත් නොහැලී ඉස්සරහට යන්න එයාට පුදුමාකාර ස්ත්‍රීන් විශේෂෙහි නොඇලීමක් සකසලා තියෙන්න ඕන. අන්න ඒ වගේ සකස් වීමක් සකස් වෙනවා මෙන්න මේ අසුභ සංඥා වැඩිම තුල. එදා අනුරුද්ධයන් වහන්සේ අර සුන්දර කාන්තාවගේ සියලු පෙළඹවීම් හමුවේ. එතන තියෙනවා වෙලාවකට ඇඳේ හාන්සි වෙනවා. වෙලාවකට ඇඳේ වාඩිනවා. වෙලාවකට අනුරුද්ධයන් වහන්සේගේ හැප්පෙනවා. විනය පිටකේ අරගෙන ඕනනම් බලන්න. නමුත් ගල් ගෙඩියක් වගේ කිසිම ඇලීමක් උපදින්නේ නැහැ. ඇයි? භාවනා මානසිකාර වලින් අසුභ සංඥාදී තුලින් ස්ත්‍රී රාගය දුරු කරපු නිසා. ඒ නිසා පින්නත් මේ ලෝකයේ තුල ඇත්තටම අපිට එවැනි මානසික මට්ටමකට ඇවිල්ලා ජීවිතය අරගෙන යන්න පුළුවන් නම් අපිට දෛනික ජීවිතේ මඟතට යද්දී උනත්, ගෙදර දොරේදී උනත්, ජංගම දුරකථනේ භාවිත කරද්දී උනත් අපිට හරියම නිදහස් මානසිකත්වයකින් මේ ලෝකය ඇසුරු කරන්න පුළුවන් උතුම් තත්ත්වයක් අත්පත් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි අසුභ සංඥාව. දස සංඥාවල සඳහන් වෙලා තියෙන ගිරිමානන්දයන් වහන්සේ දේශනා කළ ඉතින් ආරාධනා කරනවා මේ උතුම් භාවනා ජීවිතය එකතු කරගන්න මේ වෙනකොට යම් මේ මේ අකුසල් වලින් ජීවිතයට හානියක් නැත්නම් පින්නත් සසර ජීවිතේ හැරි මේ වාපහ පැන නැගෙන්න පුළුවන්. ඒ නිසා මේ අසුබ සංඥා ආදී වර්ධනය කරගෙන සංසාර ජීවිතේ නැවත වැනි මානසික මට්ටම් උපදින එකටත් ඉඩක් නොතබලා මෙතනින් ඉහළට තියෙන අදාළ විදර්ශනා වලටත් ගිහිල්ලා අවබෝධයකටපත් වෙන්නම කැප වෙන්න කියලා අපි සිහිපත් කරගෙන දේශනාව සංකල්පන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති